ප්‍රාප්ත වූ දෙමව්පියන්ට සහෝදර සහෝදරයන්ට අප්‍රමාදව ධර්ම අවබෝධයෙන් නමා මහ නිවනින් අස නිවන් ශ්‍රේ ලැබීම පිණිස මේ රැස් කළ පින් අනුමෝදන් කිරීම ඒ දෙපළ බලාපොරොත්තු වෙන දේශකයන්න් වහන්සේටත් ශ්‍රී ලංකා සම්බෝධි මහා විහාරයේ ගරුතර බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේටත් ලන්ඩන් ශ්‍රී සම්බෝධි භාවනා මධ්‍යස්ථානයේ විහාරාධිකාරී මඩුගල්ලේ මහානාම ස්වාමින් වහන්සේ අපරක්කේ ධම්මානන්ද ස්වාමින් වහන්සේ සහ සෝම් තාක්ෂණ්‍ය ආරයිතා කාරුණිකව අපට වටිනා ධර්මය දේශනා කරන සියලුම භික්ෂූන් වහන්සේලා ඇතුළු මහා සංඝ රත්නයටත් නිදුක් නිරෝගී තිරචීවනය පිණිසත් තමා මහා නිවන සුවසේ අවබෝධ වීම පිණිසත් හේතු උපනිශ්‍රය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එමෙන්ම සියලු දෙවියන්ටත් නිවන් රක්නා තුරු මේ පින් උපනිශ්‍රේ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ලන්ඩන් සම්බෝධි භාවනා මධ්‍යස්ථානයේ සහ ශ්‍රී ලංකා සම්බෝධි මහා විහාරයේ සියලුම පින්වත් කාර්ය මණ්ඩල සමාජිකයින්ද දායක මහත්ම මහත්මීන්ට ස්තුතිය පුද කරනවා කායික මානසික සුවපත් භාවය ලැබී පාරමී පුරා අමා මහ නිවනින් සැනසීම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා බෞද්ධ ආනාලිකාවේ සහ ලන්ඩන් ශ්‍රී සම්බෝධි භාවනා මධ්‍යස්ථානයේ නිර්මාතෘ අපවත් වී වදාළ පූජ්‍යපාද කුසල ධම්මනායක මහිමිපාණන් වහන්සේ පතන්නා වූ සම්මා සම්බුද්ධත්වයේ සුවසේ අවබෝධ කර ගැනීමට මේ සියලු කුසල් හේතු උපනිශ්‍රේ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම කොවිඩ් වසංගතයෙන් දුක් විඳින ලෝකවාසී සියලුම දෙනා ඉක්මන් සුවය ලැබිත්වා කියලා ප්‍රාර්ථනා කරනවා ආශිර්වාද කරනවා. එමෙන්ම ධර්මය ඇසු ඔබ සැමටද මේ රැස් කළ පින් අනුමෝදන් වේවා මා මහ නිවනින් සැනසේවා මියගිය ඥාති හිත මිතුරන්ටද මෙම පින් අනුමෝදන් වෙත්වා එමෙන්ම මෙම කුසල් සියලු සත්‍යයන්ගේ දුක් වේදනා කුසගින්න පිපාසය රෝගිය දුරු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අරමුණු රාශියක් ඉදිරියෙන් තියාගෙන වටිනා වූ උදාාර පින්කමක් සිද්ධ කරනවා ධර්ම දානමය පින්කම ධර්ම ශ්‍රවණමය පින්කම තමනුත් ශ්‍රවණය කරන ගමන් තවත් විශාල පිරිසකට ධර්මය ශ්‍රවණය කරන්න ඉඩකඩ සලසලා දෙනවා ඒ ධර්ම අවබෝධය තුළින් ඊ타මත්ම යහපත් නිවැරදි වූ ප්‍රාර්ථනා රාශියක් නිර්වාණ අවබෝධය එවැගේම සිත ප්‍රාර්ථනාවන් ආදී ඒ කරුණු ඒ ආකාරයෙන් ඉෂ්ට සිද්ධ වේවා කියන ප්‍රාර්ථනාව අපි පළමුවෙන් තබනවා ධර්ම දේශනාව ආරම්භ කරනවා මේ සඳහා මම තෝරගත්ත සංයුක්ත නිකායේ සත්‍ති වර්ගයේ නවවෙනි සූත්‍රය චතුච්චක්ක සූත්‍රය මේ සූත්‍රය දේශනා කරේ ලෞතර බුදුරජාණන් වහන්සේ සවැත් නුවර දෙවුරම නැත්නම් චේතවනාරාමයේ වැඩ වාසය කරන අවස්ථාවක දේවතාවෙක් හා තථාගතයන් වහන්සේ අතර වූ ඇතිවෙච්ච සංවාදයක් කතා බහක්. එදායි දේවතාවා මේ චේතවනාරාමය බුබුලවාගෙන ආලෝකමත් කරගෙන චේතවනාරාමයට බැහැලා තථාගතයන් වහන්සේ වන්දනා කරලා පැත්තකින් වාඩි වෙලා අහනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස රෝද හතරක් ඇති දොරවල් නවයක් නව දොරක් ඇති අසුචි පිරුණු කෙලස් නැමැති මඩේ උපන් මෙම යානය කොහොම නික්මයයිද දේවතාව අහනවා බුදුරජාණන් වහන්සේගෙන්. රෝද හතරක් ඇති දොරවල් නවයක් ඇති. රෝද හතරකින් යුක්ත නව දොරක් ඇති අසුචි පිරුණු. ලෝභයවත් කෙලස් නැමැති මඩෙහි එරුණු. මේ යානෙන් කොහොමද නික්ම යන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දේවතාව. රැහනත් වරකොටත් කපනවා. ඊර්ෂ්‍යාව හා ලෝභය සිඳිනවා. තණ්හාව මුලින් උදුරලා දාලා මේ යانے නික්ම යන්න පුළුවන්. වර දේවතාව ඇහුවේ මොකක් ගැනද කියන කාරණේ ඔයත්න්ට තේරෙන්නට ඕනේ. රෝධ හතරක්. චතු චක්ක. චතු කියන්නේ හතරට. චක්ක කියන්නේ රෝධවලට. රෝධ හතරක්. මොකද්ද මේ ස්කන්ධ පංචකයේ තියෙන රෝධ හතර? ඒ තමයි සතර ඉරියව්. වාඩි වෙනවා, හිට ගන්නවා, ඇවිදිනවා, වැතිරෙනවා, නිදා ගන්නවා. තියෙනවද? ඔව්. රෝධ හතරක් තියෙනවා. චක්ක චක්ක. දොරවල් 9ක් තියෙනවා. නව දොරක්. දොරවල් 9ක් තියනවාද මේ ස්කන්ධ පංචකේ? ඔව්. මොනවද? ඇස් දෙකක් තියෙනවා. කන් දෙකක් තියෙනවා. නාස්පුඩු දෙකක් තියෙනවා. මුඛයක් තියෙනවා. මේ ඔක්කොම ඉහළ කොටසේ. තව දොරවල් දෙකක් තියෙනවා. මුත්‍රා සහ අසුචි පිට කරන දොරවල් දෙක. එතකොට නමයි. ඇස් දෙකයි, නාස් පුඩු දෙකයි, කන් දෙකයි, හයයි, මුඛයයි, කටයි හතයි. මුත්‍රා අසුචි පිට කරන දොරවල් දෙකයි නමයි. නම දොර. අසුචි පිරුණා. මේ දොරවල් නමේම පිරලා තියෙන අසුචිද? අසුචි කියන්නේ අපි තාමත්ම අප්‍රිය කරන දුර්ගන්ධය හමන අපි පිළිකුල් කරන දේවල් මේ දොරවල් නමින්ම ගලන අසුචි පිරුම් ඒ යානේ කෙලස් නැමැති මඩේ එරිලා තියෙන්නේ කොහොමද මේක යන්නේ නික්මලා යන්නේ කොහොමද කෙලස් නැමැති මඩේ. අපි බලමු බුදුරජාණන් වහන්සේ දීපු උත්තර. පෙර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වරපට. රහන. රහනයි වරපටයි. වරපට කියලා කියන්නේ ඊටම දැඩි හයිය යම් දැම්මක් එහෙම නැත්නම් යම් කඹයක් වරපට රහණක් රහණක් ඒ වගේ රහණත් වරපටක් කපන්නේ රහණත් වරපටක් කපලා ඊර්ෂ්‍යාව හා ලෝභය සිඳින්න අවසන් කරන්න තණ්හාව මුලින් උදුරලා දාන්න යානේ නික්ම යන්න පුළුවන් නිවනට බණ කිව්වේ බුදුරජාණන් වහන්සේ අපි මේ කරුණු ටික පැහැදිලි කරන එකින් එක. දැන් රෝධ හතරක් තියෙනවා. සතර ඉරියව්. නිෂ්කන්ධ පංචකය පවත්වන්න මේ රෝධ හතර ක්‍රියාත්මක වෙන්න ඕනේ. එතකොට තමයි මේක පවත්වන්න පුළුවන්. වාඩි වෙනව, ඇවිදිනව, පිට ගන්නව, නිදා ගන්න. දොරවල් 9යි දරවල් නමින්ම වැగిරෙන්නේ අසුචි. අසුචි කියන්නේ තාමත්ම පිළිකුල් දුර්ගන්ධය හැම. අපි බලමු ඒවද වැగిරෙන්නේ කියලා. ඔව්. S2 මුල කහ පාටට ගුලි දෙකක් තියෙනවා බාහිර කෙනෙක් දැක්කොත් මොනවද හිතෙන්නේ? එහෙම තියෙනවා S වල. නිසා තමයි උදෑසන අවදි වුණාම කාටවත් නොපෙනෙන්නේ ඉස්සෙල්ලා වොෂ්රූම් එකට ගිහිල්ලා මූණකට සෝදන්නේ. ඒ ස්වභාවය තව කෙනෙක් දකින්නට කැමති නැහැ. එහෙනම් ඇහිස් දෙකේ මුල් දෙකේ කහපාට පොඩි ඩොට් දෙකක් පොඩි ගුලි දෙකක් තියෙනවා දැක්කොත් කවුද ඒක ප්‍රිය කරන්නේ? කවුද කැමති වෙන්නේ? නැහැ. එයි ඒක අසුචි. ඒක දුර්ගන්ධයෙන් යුක්තයි. ඒක පිළිකුලෙන් යුක්තයි. වැගිරෙනවා. අසුදේ. කන් දෙකෙන් කන් දෙකෙන් වැగిරෙනවා. දුඹුරු පාට, කළු පාටට. ඒ අසුචි කන් දෙකෙන් වැగిරෙනවා. අපි කතා කරන කලාඳුරු කියලා කියනවා. ඒ දුර්ගන්ධයෙන් යුක්ත අසුචි කන් දෙකෙන් වැగిරෙනවා. හරිද කියලා බලන්න. නුවණින් විමසන්න, කල්පනා කරන්න. නාස් පුඩු දෙකෙන් ගලනවා. වේලිලා තියෙනකන් අභ්‍යන්තරයේ තියෙයි. චුට්ටක් හරි දිය වුණාම බුරුල් වුණාම නවත්තන්න බෑ ගලනවා. නාස් පොඩු දෙකෙන් ගලනවා එළියට. ඒ ගලන්නේ. දියර වශයෙන් ගලනවා වතුරක් වගේ පාටටක් තියෙනවා. ලා කහපෑයක් පහයක් තියෙනවා. තද කහපෑයක් තියෙනවා. තද වුණාම ඝන වුණාම තද කහපෑයක් තියෙනවා. කවුද ඔකට ප්‍රිය කරන්නේ? කවුද ඔකට ආශ කරන්නේ? කවුද ඇලුම් කරන්නේ? තමන්වත් ඇලුම් කරන්නේ. තමන්වත් ආශ කරන්නේ. තමන්වත් ප්‍රිය කරන්නේ. හැබැයි මේ යානයත් එක්ක සම්බන්ධයි ඒවා. ඒ ස්වභාවය සත්‍ය ස්වභාවය දකින්නේ. හැබැයි දන්නව පිළිකුල් කියන. හැබැයි ඒකෙන් මිදෙන්න ඒ යානේ නික්ම යන්න උත්සාහ කරන්නේ. කටින් වැగిරෙන්නේ සුවඳ ගහන දියරයක් නෙමෙයි. ඒවට කියනවා අපි කුණු කෙල කියලා. ඊටාම දුර්ගන්ධයෙන් යුක්ත කෙල. නිදාගත්තාම සමහර අයගේ කට දෙකොණින් වැක්කිරෙනවා. දකුණු ඇලයට හැරිලා නිදාගත්තාම මේ පැත්තට වැක්කිරෙනවා. කොට්ටයක් දෙමිලා. වම් පැත්තට හැරිලා නිදාගත්තාම මේ පැත්තටත් වැක්කිරෙනවා. කොට්ටයක් දෙමිලා. මොන වෙන්ද තෙමිලා තියෙන්නේ? අසුචි වලින්. ඊටාම පිළිකුල් දුර්ගන්ධයෙන් යුක්තයි. ඒ මුඛයෙන් ගලන කුණු කෙල. පහතෙන් ගලන වර්ග දෙකක් තියෙනවා. සමනුත් නහය හකුලව ගන්නවා. ඒ ද්‍රව්‍යයන් පිට වෙනකොට සමනුත් නහය හකුල ගන්නවා. එහෙනම් මුත්‍රා අසුචි පිළිකුල් දුර්ගන්ධයෙන් යුක්තයි. හැබැයි මේක තියාගන්න වෙනවා මේ යානය පවත්වන තාක්කල්. අයින් කරන්න බෑ. ඉවත් කරන්න බෑ. ඒකම දේවතාව අහනවා. කෙලස් මඩේ ඉරිලා තියෙන්නේ. එතකොට දොරවල් හතරකින් යුක්තයි. රෝධ හතරකින් යුක්තයි. දොරවල් නවයකින් වැగిරෙනවා. නව දොරක් තියෙනවා. දොරවල් 9කින් වැగిරෙන්නේ අසුචි. කෙලස් නැමැති මඩේ යරනවා. ඒකට කෙලස් සිතක් කිලිටි කරනවා. සිතත් අපිරිසිදු කරනවා. සිතත් දෝෂ්‍ය කරනවා. කෙලස් කෙලසනවා. ඒ ආසාව, තරහව, මෝඩකම, මාන්නය, වැරදි දැකීම සැකේ අවිශ්වාසය අලසකම කම්මැලිකම සිත ශරණෙන් වික්ෂිප්ත වීම උද්දච්ච ලැජ්ජාවකුත් නැහැ බයකුත් නැහැ ඒ ධර්මයන්ට සිත තුළ ක්‍රියාත්මක වෙන්න ඉඩ දීලා හොයේ ඉන්නවා සිත අපිරිසිදු කරන සිත කිලිටි කරන සිත දූෂ්‍ය කරන ඒ කෙලෙස් නැමැති මඩේ මේ යානේ ඉරිලා තියෙන්නේ. කොහොමද නික්ම යන්නේ? කොහොමද නික්ම යන්නේ මේ යානේ? දැන් යානේ හොඳයිද? අපි ඉස්සෙල්ලා බලන්න ඕනේ යානේ හොඳයි. රෝද හතරෙන් එහා මෙහා ගමන් කරනවා. ඒ සතර ඉරියව් පවත්නවා. ඒ රෝද හතරෙන්. එහෙනම් දරවල් නමයකින් වැగిරෙනේ. ඒ වැగిරෙනේ විතරයි පිළිකුල් බව අපි දකින්නේ. ඇයි අභ්‍යන්තරයේ තියෙන ඒවා පිළිකුල් බව දකින්නේ. ඔය එන්නේ අභ්‍යන්තරයේ ඉඳලා. ඇතුළත ඉඳලා යෝ ඒක. ඔය ධර්මතාවයන් එන්නේ පිටට එන්නේ. එහෙනම් ඒවා අභ්‍යන්තරයේ කියන්නේ. එහෙනම් අභ්‍යන්තරයේ කොහොම එකක් වෙන්න ඕනේ? ඇතුළත කොහොම එකක් වෙන්න ඕනේ? අපි බාහිරින් පිරිසුදු කරනවා. පිරිසුදු කරන්නේ රූපස්කන්ධයයි. රූපස්කන්ධය පිරිසිදු කරලා දැන් නම් හොඳයි. දැන් පිරිසිදුයි. දැන් දුර්ගන්ධයක් නැහැ. හැබැයි ඒ සිතම ඇතුළට අභ්‍යන්තරයට යවලා බලන්න. ඒ සිතට දැర్శණය වෙනවා නම් අභ්‍යන්තරයේ තියෙන දේවල් ලේ සරව පිට කුණු කෙලෙන්නේ අභ්‍යන්තරයේ ඉඳලා. ඒ කබ එන්නේ කහපාට ගුලි එන්නේ අභ්‍යන්තරයේ ඉඳලා. කහපාට සොටු එන්නේ ඇතුළත ඉඳලා. සල්ලකෙන් වැగిරෙන්නේ අභ්‍යන්තරයේ ඉඳලා එළියට එන්නේ. අභ්‍යන්තරයේ ඉඳලා කුණු කෙල වැగిරෙන්නේ. අභ්‍යන්තරයේ ඉඳලා මුත්‍රා අසුචි පිට වෙන්නේ. එහෙනම් දොරවල් 9 කසූචි වලින් නෙමෙයිද පිරලා තියෙන්නේ? ඇයි අපි මේවා දකින්නේ නැත්තේ? ඇයි අපි බාහිරින් බලලා සතුටක් සොම්නසක් ලබන්නේ? ඒක අපේ අවිද්‍යාව. අපේ මෝහය. අපේ මුලාව. අපේ රැවටීම. ඒ රැවටීම තියෙන තාක්කල් කෙලස් මඩේ එරෙනවා. සිත කෙලසෙනවා. සිත අපිරිසිදු වෙනවා. සිත දූෂ්‍ය වෙනවා. මොන වෙනද? අවිද්‍යාවත්, තණ්හාවත්, උපාදානයේ නැමැති කෙලස්. රාගය ක්ලේශයක්. රාගය කියන්නේ ඇලෙන සිත. දේශය කියන්නේ තරහසිත. සිත අපිරිසිදු කරනවා. පිරිසිදු කරන දේවල් නෙමෙයි නේවා. සිත අපිරිසිදු කරන දේවල්. රාගය, ද්වේෂය, මෝහය, මුලාව, මෝඩකම්, පැවටි. සිත අපිරිසිදු කරනවා, සිත කිලිටි කරනවා. මාන්‍ය මාන්‍ය සිත කිලිටි කරනවා. සිත අපිරිසිදු කරනවා, සිත දෝෂය කරනවා. දික්තිය වැරදි දැකීම් කියන තාක්කල් සිත දෝෂ්‍ය කරනවා. සිත කිලිටි කරනවා. සිත අපිරිසිදු කරනවා. විචිකිච්ඡා, සැකය, අවිශ්වාසය තියෙන තාක්කල් සිත අපිරිසිදු කරනවා. පිරිසිදු කරන්නේ. අලසකම, කම්මැලිකම, නිදිමත ගතිය, අකර්මණ්‍ය බව සිත අපිරිසිදු කරනවා. සිත දෝෂ්‍ය කරනවා. විවිධ අරමුණු ඔස්සේ ක්ෂණයක් ක්ෂණයක් පාසා විසිරෙනවා. උද්දච්චය. විසිරෙන සිතට උද්දච්ච කියනවා. සිත අපිරිසිදු කරනවා, සිත දෝෂය කරනවා. ඒ අරමුණ ඔස්සේ යනවා, හඹාගෙන යනවා. හඹාගෙන ගිහිල්ලා අර සිතවිලි වල පැවැත්මට ඉඩ දීලා සිත කෙලසෙන්න ඉඩ දෙනවා. ලැජ්ජාවක් නෑ බයිකුත් නෑ. අහිරික අනෝසත්ත. දැන් බලන්න. කෙලස් නැමැති මඩේ නෙමෙයිද මේරිලා තියෙන්නේ. ඉතින් దేవතාව අහනවා කොහොමද නික්ම යන්නේ? ප්‍රවද හතරක් තියෙනවා, දොරවල් නවයක් තියෙනවා, අසූචි වලින් පිරීලා තියෙන්නේ. ලෝභයෙන් යුක්තයි, ඒ කියන්නේ කෙලෙස් වලින් යුක්තයි, කෙලෙස් මඩේ එරිලා තියෙනවා. කොහොමද මේ යානේ නික්මයන්? මේ යානේ නම් හොඳ එකක් නෙමෙයි. මේ යානේ සුබ එකක් නෙමෙයි. මේ යානේ පැවැත්විය යුතු එකක් නෙමෙයි. මේ යානේ තවදුරටත් යානිය තුළ යානියට ගොඩ වෙන්නේ සුදුසු එකක් නෙමෙයි. යමෙක් නුවණින් දකින්න නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන වරපට ප්‍රහණ ප්‍රහණ කිව ක්‍රෝධයට තරහවට මේක අයින් නොකරන තාක්කල් අර දේවතාවක් කියපු කරුණු ටික ක්‍රියාත්මක වෙනවා. යಾನෙ නික්ම යන්න බෑ. තරහව නැමැති සිතුවිල්ලක් සිත තුළ ක්‍රියාත්මක වෙන තාක් කල් මේ යානේ නික්ම යන්න බෑ. යානේ තුලටම ඇතුළත් වෙයි. නැවත නැවත යානේ තුලටම එනවා. යානේ කිව්වේ පංචස්කන්ධයට. පංච කිව්වේ පහට. ස්කන්ධ කිව්වේ ගොඩවල් වලට. රූප ගොඩක්. විඳීම් ගොඩක්. හඳුනා ගැනීම ගොඩක්. සිතුවිලි ගොඩක් සංස්කාර විඥාන අරමුණු දැන ගැනීම ස්වභාවයන් ගොඩක් මේ ස්කන්ධ පංචකය නැවත නැවත ලැබෙනවා එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ක්‍රෝධය අවසන් කරනවාද යම් දවසක එදාට තමයි මේ යානෙන් නික්ම යන්න පුළුවන් එතකන් නම් නික්ම යන්න බෑ ඒතකොට යානේ ස්වභාවය අපි තේරුම් ගත්තා දැන් අර කියපු කරුණ වලින් සුබ දෙයක්ද අසුබ දෙයක්ද? සැප සහගත දෙයක්ද දුක්ඛ සහගත දෙයක්ද? ආසාවෙන් පරිහරණය කළ යුතු එකක්ද පිළිකුලෙන් බැහැර කළ යුතු එකක්ද? දොරවල් නමේ පිට වෙන දේවලුත් බලලා අභ්‍යන්තරය තුලයි තිබිලා යෝව එන්නේ අභ්‍යන්තරය තුලටත් සිත යොමු කරලා බලන්න එතකොට තේරෙයි ආසාවෙන් පරිහරණය කළ යුතුද පිළිකුලෙන් බැහැර කළ යුතුද සත්‍ය නම් පිළිකුලෙන් බැහැර කළ යුතුයි. සත්‍ය නම් පිළිකුලෙන් බැහැරව කළ යුතුයි. හැබැයි අපට මේ පිළිකුල ඇති වුණේ නැහැ තාම. ඇයි පිළිකුල ඇති වුණේ නැත්තේ? සත්‍ය අවබෝධ කරගත්තේ නැති නිසා. ඇත්ත වටහාගත්තේ නැති නිසා. තේරුම් ගත්තේ නැති නිසා. අපි මේ පිළිකුලෙන් බැහැර කළ යුතු දේවල් ආසාවෙන් පරිහරණය කරනවා. ඒ ආසාවෙන් පරිහරණය කරන්නේ අවිද්‍යාවයි තණ්හාවයි නිසා. ආසාවෙන් පරිහරණය කරනවා යානෙන් නික්මයන්ද බෑ. යානේ ස්වභාවය තේරුම් ගත්තා, අවබෝධ කරගත්තා, වටහා ගත්තා. එතකොට යානේ ස්වභාවය තේරුම් ගන්නට නම් රූපස්කන්ධය බෙදලා වෙන් කරලා බලන්න. වේදනාස්කන්ධය බෙදලා වෙන් කරලා බලන්න. සියල්ල හේතුන්ගෙන් හටගන්න බව තේරෙයි. සංඥාස්කන්ධය බෙදලා වෙන් කරලා බලන්න. සංස්කාරස්කන්ධත් බෙදලා වෙන් කරලා බලන්න. විඥානස්කන්ධත් බෙදලා වෙන් කරලා බලන්න. ඒ බලලා අවබෝධ කරගන්න අවබෝධය තුළ යානෙන් නික්ම යන්න පුළුවන්. ඒවා බෙදලා වෙන් කරලා නොබලන තාක්කල් යානෙන් නික්ම යන්න බෑ. රූපස්කන්ධ, වේදනාස්කන්ධ, සංඥාස්කන්ධ, සංස්කාරස්කන්ධ, විඥානස්කන්ධ කියන මේ ස්කන්ධ පංචකය බෙදලා වෙන් කළා බලලා ඒ තුලින් ලබා ගන්න යත අවබෝධය තුල මේ යන්නේ තවදුරටත් රැඳෙන්න සිත් පහළ වෙන්නේ. තව තවත් මේ යාණය තුල රැඳෙන්න සිත් පහළ වෙනවා නම් පහළ වෙන්නේ ඒ ස්කන්ධ පහ බෙදලා වෙන් කළා බලන්න බැරියට. ඒගොල්ලන්ට පහළ වෙනවා සිත්. තව තවත් නැවත නැවත මේ යානෙටම ඇතුල් වෙන්න. ඊගාව භවයටත් මේ වගේ යානයක් හොයයි. ස්කන්ධ පංචකයෙන් යුක්ත. එම නැත්තම් ඒකට හප්පිය නම් නාම ධර්මයන් හතරක් ක්‍රියාත්මක වෙන. ඒ අරූපාවචර ධානා උපදවල ඒ බ්‍රහ්ම ලෝකයක ප්‍රතිසන්දි ගන්න කැමති වෙයි. ඒ යානෙට කැමති වෙයි. නෑ. ඔය මොන යානියට ගොඩ වුණත් නැවත සසරටමයි වැටෙන්නේ. දිව්‍ය ලෝකෙ ගියත් නැවත සසරට වැටෙන්නේ. මේ ස්කන්ධ පංචකය අරගෙන. එහෙනම් බෙදලා වෙන් කළා යමෙක් බලන්න පුළුවන් නම් එයාට සත්‍ය අවබෝධ කරගන්න පුළුවන්. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රැහන කපන්න. මොන රැහනද? ක්‍රෝධය, වෛරය, දේශය නැමැති රැහන කපන්න, කබේ කපන්න. එකමෙන් ගැට ගහලා තියෙනවා යානෙ. යන්න බෑ යානෙට. ස්කන්ධ පංචකේ ගැට ගහලා තියෙනවා ඒ රැහෙනි. ක්‍රෝධය නැමැති රැහෙනි. දේශය නැමැති රැහෙනි. වෛරය නැමැති රැහෙනින් ගැට ගන්න. වරපට කිව්වෙත් ඒ වගේම එකක්. අර වියලි තන වියලි නෝල් වියලි දේවල් වලින් තාමත්ම ඝනට හදාගන්න වරපට කඹයක් අපි කියනවා කඹයක් කියලා. ඒක කඩන්න බෑ. එහෙනම් රහණත් වරපොට. එතකොට ක්‍රෝධය. ක්‍රෝධය අයින් කළ යුතුද නැද්ද? වරපොට කිව්වේ කෙලස් වලට. දැන් කෙලස් වලින් ගැට ගහලා සිත කෙලසනකම් යානෙ ගැට ගහනවා. සිත අපිරිසිදු වෙනකම්, සිත දෝෂය වෙනකම් ඥානය හෙවත් ස්කන්ධ පංචකය ගැට ගන්නවා. බුදුජානක දේශනා කරන වරපට කපන්න. රැහන කපන්න. ඊර්ෂ්‍යාව ඊර්ෂ්‍යාව කියලා කියන්නේ අන් අය සැපෙන් සතුටෙන් සොම්නසින් ජීවත් වෙනකොට තමන්ගේ සිතේ ඒවා දකිනකොට තමන්ගේ සිතේ ඇති වෙන්නේ රුස්සන් නැති ස්වභාවය. නුරුස්නා ස්වභාවය. අකමැති ස්වභාවයක්. අන් අය සැපෙන් සතුටින් සොම්නසින් ජීවත් වෙනවා දකින්නකොට Tamanට ඇති වෙන Tamanගේ සිතේ රුස්සන්නේ කැමති නැහැ ප්‍රිය නැහැ. ඒකට ඊර්ෂ්‍යාව කියලා කියන්නේ. ඊර්ෂ්‍යාව ඒකත් අයින් කරන්න ඕනේ. ඒ වගේම ලෝභයත් කර කෙලස් නැමැති මඩ. එහෙනම් කෙලස් ටික අපි අඳුරගෙන තියෙනවා. ආසාව ලෝභය කියන්නේ බාහිර දේවල් Tamanට අයිති කරගන්න තියෙන ආසාව. ඒ තමයි නිරන්තරයෙන් අපේ සිත තුළ ක්‍රියාත්මක වෙන්නේ. Taman ළඟ තියෙන සම්පත් කොච්චර තිබුණත් මදි. බාහිර හොඳ දේවල්, ලස්සන දේවල් දැක්කොත් සිතට සම්නසක් ඇති කරන දේවල් දැක්කද, ඇහුණද, නාසයට දැනුණද, දිවට දැනුණද, කයට දැනෙනවා නැවත නැවත ඒවා හොයනවා. නැවත නැවත ප්‍රාර්ථනා කරනවා. ඒ බාහිර දේවල් ලං කරගෙන ඒ පස්කම් සැප පංච ඉන්ද්‍රියන් පිනවන්න. ලෝභය නැමැති මඩේ ඉරිලා. එරිලාද නෙත්. බාහිර දේවල් Taman සංසක කරගන්න තියෙන ආසාව. ඒ ආසාව තියෙන්නේ පංචකම් සම්පත්තිය විදිහට. වෙන දෙයක් කරන්න බෑ. ඇස පිනවන්න පුළුවන්, කන පිනවන්න පුළුවන්, නාසය පිනවන්න පුළුවන්, දිව පිනවන්න පුළුවන්, කය පිනවන්න පුළුවන්. ඒ අනුව මනස පිනවනවා. එහෙනම් ඒ පංචකාම සම්පත්තියට ප්‍රිය කරන අය යමෙක් එයාට ලෝභය තියෙනවා. බාහිර දේවල් ලං කරගන්න තියෙන ආසාව. ලෝභය සිඳින්න. තණ්හාව මුලින් උදුරලා දාන්න. ඥානෙන් නික්ම යන්න ඕන. එහෙනම් ලෝභයට ඉඩ දෙන්න එපා. දේශයට සිත්වල ක්‍රියාත්මක වෙන්න ඉඩ දෙන්නත් එපා. සිතුවිලි මාත්‍රයක් විතරයි. ලෝභය කියන්නේ සිතුවිලි මාත්‍රයක්. නාම ධර්මයක්. ඒක චිතක්ෂණයක් තුළ ඉපද බිඳෙන ධර්මයක්. ඇති වෙලා නැති වෙන ධර්මතාවයක්. ක්ෂණයක් ක්ෂණයක් පාසා ඇතිව නැති වෙන ස්වභාවයක්. ඒ ක්‍රෝධයත් ඒ ලෝභයත් ඒ ලෝභය, ද්වේෂය සිත තුළ ක්‍රියාත්මක වෙනවා නම් ඒ නාම ධර්ම දෙක මෝහය නැමැති නාම ධර්මයට ප්‍රත්‍ය වෙනවා ඒ ධර්ම දෙකම. මෝහය නැමැති නාම ධර්මයට ප්‍රත්‍ය වෙන්නේ ආසාවයි තරහයි. ලෝභය කිව්වේ ආසාවට. ආසාවයි තරහයි සිත තුළ ක්‍රියාත්මක වෙනවද? මෝහය තුරන් වෙන්නේ සිතෙන්. මෝහය අවසන් වෙන්නේ. මෝහයට ඉඩ කඩ සලසලා දීලා. මෝහය වැඩි වෙනවා. මෝහය දියුණු වෙනවා. මෝහය පැතිරෙනවා. ඒ ලෝභයයි ද්වේෂයයි පැතිරෙන්නේ යම් ආකාරයකටද ඒ ආකාරයට මෝහයක් පැතිරෙනවා. නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඕවා සියලු අකුසල් වලට මුල් අකුසල් හටගන්න මුල් හැටියට. මාන්නේ සිත කෙලසෙන ධර්මයක්. සිත අපිරිසිදු කරන ධර්මයක්. සිත දෝෂ්‍ය කරන ධර්මයක්. සෙය්‍යමාන සදිසිමාන හීනමාන නාම ධර්මයක් සිතුවිල්ලක් විතරයි. චිතක්ෂණයක් තුළ ඇති වෙලා නැති වෙලා යන ධර්මතාවයක් විතරයි. හැබැයි අපි සිත තුළ පවත්වාගෙන සිත තුළ පවතින ඉඩ දෙනවා. ඒක අපි වචනේනොත් ප්‍රකාශ කරනවා. කයෙන් ඉරියව් වලිනුත් හඟවනවා මාන්නේ. පිරිසක් ඉන්න තැනට වටිනා දේවල් රැඳ පෙරඳගෙන යන්නේ ඒ ඇඳ පැළඳගෙන ගිහිල්ලා ශරීරේනොත් හංගවනවා මාන්නේ. ඒලත් එක්ක වචනේනොත් කතා කරනවා. මේ පැළඳගෙන ඉන්න උපකරණ ගැන. ගත්තේ කොහෙන්ද මිල කීයද? ඒව ගැනත් කතා කරනවා. මාන්නේ. සෙයමාන අන්නයට <clears throat> වඩා උසස් කියලා. ඒ උපකරණ වලින් විතරක් නෙමෙයි. ගුණයක් සීලයක් පෙන්නනවා නැති ගුණයක් නැති සීලයක් පෙන්නනවා බාහිර අයට. ඒකත් මාන්නේ. Tamange උගත්කම් පෙන්නනවා. තාමත්ම බර වචන වලින් කතා කරලා තවත් කෙනෙකුට තේරුම් ගන්න අමාරු බර වචන ගැඹුරු වචන වලින් කතා කරලා Taman අවබෝධ කරගත්ත Taman ඉගෙනගත් ඒ උගත්කමේ මානයක් පෙන්නනවා. සෑම දෙයකින්ම මානෙ පෙන්නනවා. තමන්ට දරුවන් ඉන්නවා නම් දූරුත් ඉන්නවා පුතුත් ඉන්නවා නම් ඒ පිළිබඳවත් කතා කරනවා. මට දූරු දෙන්නෙක් ඉන්නවා පුතු දෙන්නෙකුත් ඉන්නවා. දරුවන් නැති කෙනෙකුට ඒ පිළිබඳව කතා කරනවා. වාට තාම දරුවන් මට දරුවෝ ඉන්නවා. මට පුතුත් ඉන්නවා දූරුත් ඉන්නවා. කතා කරන්නේ මානේ. බලන්න නැද්ද කියලා. සෙය්‍යමාන පෙන්නනවා. විවිධ ආකාරයෙන් විවිධ පැතිවලින් කයනොත් හඟවනවා වචනේනොත් හඟවනවා සිතනොත් පිළියෙල කරගන්නවා සිතුනොත් වපුරනවා මාන්නය. සෙය්‍යමාන. සදිසිමාන. සිතවිල්ලක් විතරයි හැබැයි. චිතක්ෂණයක් තුළ ඇති වෙලා නැති වෙනවා. ඉපද බිඳෙනවා. හට ගන්නව නැති වෙනවා. ක්ෂණයක් ක්ෂණයක් පාසා ඉපද බිඳෙන ධර්මතාවයන් හැබැයි අපේ සිත තුළ අපි හොඳට දියුණු කරගන්නවා. හිත තුළ හොඳට පවතින ඉඩ දෙනවා. Tamanma දන්නේ මොකද වෙන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔය මාන්නක්කාර පුච්චලිය. මාන්නය අධික පුච්චලිය උපදින්නේ ඊටාම පහත් කුලවල. ඊටාම පහත් තැන්වල උපදින. පහත් තැන්වල ඉපදිලා දෝෂම දික් කරන අය ඔයත් අනන්ත දැකලා තියෙනවා මහපාර යනකොට. දෑතම දික් කරන මොන හරි ඉල්ලන. ඒ පෙරස් භවයේ මාන්නය පෙන්නපු අය. ඊටාම පහත් කුලවල උපදිනවා. ඔයත් දන්නවා. පහත් කුලවල ඉපදිලා. සතියක් එක තැනක ඉඳලා අපි කියනවා හිකුණ්ඨක පවුල් කියලා. ඒ සතියයි එක තැන ඉන්නේ තවත් තැනක ගිහිල්ලා ඒක අටවගෙන. එයා යන්නේ අනිත් අය ළඟට. යන්න බෑ ඒක. යන්නේ නැහැ. එයාලා හීනමාන. මේ මාන්නේ පෙන්නපොයට වෙනදී සිතුවිල්ලක් විතරයි කියලා කල්පනා වෙන්නේ නැද්ද? කල්පනා කරන්නේ නැද්ද? මාන. සදිසි මාන. එතකොට තමන් හා සමානයි කියලා හිතනවා. Tamanට පුළුවන්, ඒගොල්ලන්ට පුළුවන් නම් අපටත් පුළුවන්. එහෙම කියනවා. වචනයනොත් පෙන්නනවා ඒක. ඔව්. ඔයගලට පුළුවන් නම් අපටත් පුළුවන්. ඒක ශරීරයනොත් හඟවන. එයාලට පුළුවන් හා අපටත් පුළුවන් බව. ශරීරයනොත් හඟවන. ඒ සතර මහා ධාතුන්ගේ ක්‍රියාකාරීත්වයනොත් පෙන්නනවා. වචී කර්ම වචනයනොත් කරගන්නවා, කයනොත් කරගන්නවා, මනසිනොත් කරගන්නවා. කර්මමයි කරගන්නේ. මාන්නේ සිත තුළ ක්‍රියාත්මක වෙන තාක්කල් කර්ම කරගන්න. ඒක කර්මන දැන් සිත කෙලසනවා නම් කර්ම සරස් කරන්න. මාන්නය කියන්නේ ක්ලේශයක්. කෙලසන ධර්මයකින් සරස් කරන්නේ කර්ම. ඒකට කර්ම රැස් කරපුවාම විපාක විඳින්න වෙනවා. විපාක තමයි අර හීන ආකාරයට සතර මහා ධාතුන්ගේ පිළිලවීම හීන ආකාරයට. සිතවිලි හීනයි, හීනමානිය. බොහොම පහත් සිතුවිලි තියෙන යත්තන්ට. බලන්න. උතරජානනා සිතාමත්ම ලස්සනට දේශනා කරනවා. උතර සෙය්‍යමාන සදිසිමාන හීනමාන මොනවා කියලාද හිතෙන්නේ? සිතුවිලි විතරයි. චිතක්ෂණ තුනයි සෙය්‍යමානයටත් එක චිතක්ෂණයයි සදිසිමානයටත් එක චිතක්ෂණයයි හීනමානයටත් එක චිතක්ෂණයයි. චිතක්ෂණ තුනක් තුළ මාන තුනම ඇති වෙලා නැති වෙනවා. සිතුවිලි වලට අවශ්‍ය චිතක්ෂණයයි. නාම ධර්මයන්. ඇති වෙනව නැති වෙනව. හැබැයි ආයෙත් පෙන්වන්න හදනවා. ආයෙත් සිත තුළ උපදවා ගන්නවා. ආයෙත් සිත තුළ පිළියෙල වෙන්න ඉඩ දෙනවා. ඒක වැඩි දියුණු වෙන්න ඉඩ දෙනවා. නැවත නැවත සිත තුළ. එහෙනම් සිත කෙලසෙනවද? සිත අපිරිසිදු වෙනවද? සිත දූෂ්‍ය වෙනවද? දිට්ඨිය කියන්නේ ක්ලේශයක්. සිත අපිරිසිදු කරනවා. දිට්ඨිය කියන්නේ වැරදි දැකීම. වැරදි දැකීම තමයි මම කියලා ගන්නවා නම් වැරදි දැකීමක්. මගේ කියලා ගත්තොත් සිතවිල්ලක් ආවොත් ඒක වැරදි සිතවිල්ලක්. මම කියලා සිතවිල්ලක් ආවොත් වැරදි සිතවිල්ලක්. මට අයිති කියලා සිතවිල්ලක් ආවොත් වැරදි සිතවිල්ලක්. ඒ දික්ටි දකින්නේ වැරදියට. මම කියන්නත් බෑ මගේ කියන්නත් බෑ මට අයිති කියන්නත් බෑ. යමෙක් නිවැරදිව දකිනවා නම් සාස්වත දික්ටි උච්ඡේද දික්ටි කියන ධර්මතාවයන්ගෙන් මිදෙන්න ඕනේ. උච්ඡේද දික්තිය දුරු කරන්න නම් පරිච්ඡේද දිට්ඨිය සහ මුලින් නැති කරන්න නම් හේතුඵල සම්බන්ධතාවයෙන් සිතේ පැවැත්ම නොකැඩී නොසිඳී පවතින බව අවබෝධ වෙන්නම ඕනේ. ඒ තුළ තමයි උච්ඡේද දිට්ඨිය දුර වෙන්නේ. උච්ඡේද දිට්ඨිය කියන්නේ අනාගත භවයක් නැහැ කියලා ගන්න එක. ඒකෙන් ඒ දිට්ඨියෙන් මිදෙන්න නම් හේතුඵල සම්බන්ධයෙන් මේ සිතේ ප්‍රවෘත්තිය නොකැඩී නොසිඳී පවතින බව අවබෝධ වෙන්න ඕනේ. ඒක එහෙමම වෙනවා. හැබැයි දැන් කතා කරන්න වෙලාවක් නැහැ මේ සූත්‍රය පැයකින් අවසන් කරන්න ඕන නිසා. සාස්වත දිට්ඨිය දුරු කරන්න නම් අලුතෙන් අලුතෙන් අලුතෙන්ම උපදින නාම ධර්මයන්. සනයක් සනයක් පාස්සා. උප්පාද කිති බංග. ඇති වෙනව පවතිනව නැති වෙන බව අවබෝධ කරගන්න ඕනේ සාස්වත දිට්ඨිය දුරු වෙන. සාස්වත කියලා කියන්නේ භවයෙන් භවයට භවයෙන් භවයට නැවත නැවත යන දෙයක් තියෙනවා කියලා ගන්න. ඒකට කියනවා සාස්වත දිට්ඨි. ආත්මයට ගන්න. අලුතෙන් අලුතෙන්ම උපදිනවා නාම රූප ධර්මයන්. උපාදිතී භංග වශයෙන් පවතිනවා. උපදිනවා ටිකිය හා අවසානය. අලුත් අලුත් අලුතෙන් අලුතෙන්ම ඉපදින. උපදින සනේන් නැති. අලුතෙන් අලුතෙන් උපදින උපදින සනේන් නැති වෙනවා. ඒක අවබෝධ වුණොත් සාස්වත දිට්ඨිය දුර වෙනවා. ඒ නැති තාක්කා සාසත දිට්ඨිය තියෙනවා. හේතුඵල ධර්මතාවය අනුව සිත ප්‍රවෘත්ති නොකැඩී නොසිඳී පවතින බව හරියටම අවබෝධ වෙන්නම ඕනේ උච්ඡේද දිට්ඨියෙන්ද අයිමෙන්ට්. ඒ දිට්ඨිය නැති. සාස්වත දිට්ඨි උච්ඡේද දිට්ඨි. බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට දිට්ඨි 62ක් ලෝකෙ තිබ්බා. ඔය 62ම ප්‍රතික්ෂේප කළා. ඔය 62ම ඇතුළත් කළා ඔය සාස්වත දිට්ඨි උච්ඡේද දිට්ඨි කියන ওই ධර්මතා දෙක තුල. සමහර කෙනෙක් කිව්වා භවයෙන් භවයට යන දෙයක් තියෙනවා කියලා. සමහර කෙනෙක් කිව්වා භවයෙන් භවයට යන්නේ නැහැ කියලා. තථාගතයන් වහන්සේ දෙකම ප්‍රතික්ෂේප කළා. සියලු දිට්ඨිය ඇතුළත් කළා ওই ධර්මතා දෙක තුල. ওই දිට්ඨි දෙක තුල. තථාගතයන් වහන්සේ ඉදිරිපත් කළා. නිවැරදි දැක්ම සම්මා දිට්ඨිය. ඒ හේතුඵල දර්ශනය. හේතුන්ගෙන්මයි හටගන්නේ කියන කාරණේ එහෙනම් දික්කිය ක්ලේශයක් සිත අපිරිසිදු කරන ධර්මයක් සිත කිලිටි කරන ධර්මයක් සිත විනාශ කරන ධර්මයක් ඒකෙන් මිදෙන්න ඕනේ සිතුවිලි විතරයි නාම ධර්මයන් චිතක්ෂණයක් තුළ ඇති වෙලා නැති වෙනවා නැවත දික්කියට වැටෙනවා ආයි චිතක්ෂණයක් තුළ ඇති වෙලා නැති ආයි දික්කියට වැටෙනවා සම්මා දිට්ඨියට එන තාක්කල් ඒ සාස්වත උච්ඡේද දික්ක වලට වැටේවි. ගලවන්න. ගලවන්න උත්සාහ කරන්න. ක්‍රමක්‍රමයෙන් අවබෝධ කරගන්න. එකපාරට අවබෝධ කරගන්න බැරි නම්. එහෙනම් විචිකිච්ඡා කියන්නේ සැකය. ඒකත් ක්ලේශයක්. ඒතර ලෝභ, දේශ, මොහ, මාන, දික්ටි, විචිකිච්ඡා, සැකය, අවිශ්වාසය, විමතිය. ඒක නැති වෙන්නේ සෝවන් මාර්ගයේදී. සෝවන් ඵලයේදී. දික්කයයි විචිකිච්ඡාවයි. ඒක ළඟට aran තියෙන එකයි. දික්ටි විචිකිච්ඡා දෙකම නැති වෙන්නේ. සෝවන් මාර්ගය සෝවන් ඵලයේදී. ඒක ක්‍රියාත්මක වෙන තාක්කල් සිත අපිරිසිදු වෙනවා. දික්කයයි විචිකිච්ඡාවයි. සිත කෙලසෙනවා, සිත දුෂ්‍ය වෙනවා. තීන මිද්දේ කියන්නේ අකර්මණ්‍ය බව. සත්‍ය අවබෝධ කරගන්න මනසේ සිතේ උත්සාහයක් නැහැ, උනන්දුවක් නැහැ, ඕනකමක් නැහැ. සත්‍ය අවබෝධ කරගන්න. ওই පැවැත්මටම ඉඩ දීලා බලාගෙන ඉන්නවා. ඒ ගලාගෙන යන ක්‍රමයටම ඉඩ දීලා බලාගෙන ඉන්නවා. ඒ තුල වැඩෙන්නෙම කෙලෙස්. ඒ තීන මිද්‍ය අලසකම, කම්මැලිකම, අකර්මන්නේ බව අවබෝධ කරගන්න උත්සාහ ගන්න. උද්දච්ච. ඒවා ක්‍රියාත්මක වෙන තාක්කල් සිත උද්දච්චයට යනවා. ශනේන් වික්ෂිප්ත වෙනවා. අතීතයේ ගත් අරමුණු ඔස්සේ ඔහේ හඹාගෙන යනවා. අනාගතය පිළිබඳව අරමුණු හදලා ඒවා පස්සේ හඹාගෙන යනවා සිත. එහෙනම් ඒවට ඉඩ දීලා අපි නිහඬව බලන් ඉන්නවද ලැජ්ජාවකුත් නැහැ බයකුත් නැහැ. අහිරි කනෝතප්ප. මේවා අපේ සිතෙන් ඉවත් කරන්න ඕනේ. ලැජ්ජාවක් ඇති කරගන්නට ඕනේ, බයක් ඇති කරගන්න ඕනේ. පාපය දැන් මේ කෙලෙස් ඔක්කොම පවුනේ. ලෝභයත්, ද්වේෂයත්, මෝහයත්, මානයත්, ditthiyat, විචිකිච්ඡාවත්, තීන මිද්‍යත්, උද්ධච්චයත් ඔක්කොම සිත අපිරිසිදු කරන දේවල්. සිත දෝෂය කරන දේවල්. සිත කිලිටි කරන දේවල්. එහෙනම් ඒවා අපේ සිත තුළ තියෙනවා නම් අපි මඩේ එරිලයි. මඩේ එරිලයි. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙනම් රැහන කපන්න. මේ කවද්ද කපන්නේ? රැහන කිව්වේ ක්‍රෝධයට. මේක කපන්න. ඒතර කපලා අයින් කරන්න. සදාටම අයින් කරන්න. වරපට කිව්වේ කෙලස් වලට. එකක් කපලා අයින් කරන්න. ඒ 10ම කපලා අයින් කරන්න. සිතින් ඉවත් කරන්න. සිතින් බැහැර කරන්න. ඊර්ෂ්‍යාව තොට කෙලස් නැමැති මඩේ ඉරලා තියෙනවා. තණ්හාව නැමැති මුල් උදුරලා දාන්න. තණ්හාව මුලින් උදුරලා දාන්න. ඥානෙන් නික්ම යන්න පුළුවන්. දේවතාවට කියනවා. එහෙනම් තෘෂ්ණාව. තෘෂ්ණාව කියන්නේ samudāre සත්‍ය. සියලු දුක් ඇති කරන එකම ධර්මතාවයයි. samudāre සත්‍ය. දුක්ඛාර සත්‍ය, samudāre සත්‍ය. තෘෂ්ණාව. තෘෂ්ණාව කියන්නේ ඇලෙන සිත. ඒ ඇලෙන්නේ කොහෙද කියන තැන් ටික අපි ඉස්සෙල්ලා හොයාගන්න ඕනේ. එතකොට තමයි මේ ඇලෙන සිත අයින් කරගන්න පුළුවන්. ඒ ඇලෙන ඇලෙන තැන් දකින්නේ නැති තාක්කල් ඇලෙන සිත අයින් කරගන්න බෑ. එහෙනම් ඇලෙන තැන් අපි දකින්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි ප්‍රිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උපච්චමාන උපච්චති. මහණෙනි ප්‍රිය ස්වභාවයක් ඇද්ද යම් තැනක මිහිරි ස්වභාවයක් ඇද්ද එතන තණ්හාව උපදිනවා එතන තණ්හාව ලගිනවා. එතන තණ්හාව පළපදියන් වෙනවා. එහෙනම් මේ ස්ථාන ටික, ඒ තැන් ටික අපි ඉස්සෙල්ලා අඳුර ගන්න ඕනේ. ඒ තැන් ටික අපි හොයා ගන්න ඕනේ. එතකොට එතනින් සිත අයින් කරගන්න පුළුවන්. එහෙම නැතුව අයින් කරන්න බෑ. අපි කොහෙන්ද මේක අයින් කරන්නේ? කොතනින්ද අයින් කරන්නේ? මොන වෑන්ද අයින් කරන්නේ? කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. කාම තණ්හා. කාම කිවි කැමැති. කැමැති දේවල් වලට ආසයි. ඒක සිතේ ස්වභාවය. ඒකට ප්‍රිය ස්වභාවයෙන් යුක්තයි. මොකද්ද ප්‍රිය ස්වභාවයෙන් යුක්ත? ඇස බලන්න පොඩ්ඩක් කල්පනා කරලා ඇස ප්‍රිය ස්වභාවයෙන් යුක්තයි. ප්‍රිය කරනවා, ආස කරනවා, ඇලොම් කරනවා. ඒ ආස කරන, ඇලොම් කරන, ප්‍රිය කරන ස්වභාවයේ සිතවිල්ලක් විතරයි. නාම ධර්මයක් විතරයි. එක චිතක්ෂණයක් තුළ ඇති වෙලා නැති වෙන ධර්මතාවයක් විතරයි. ඒ ප්‍රිය ස්වභාවය නැමැති සිතවිල්ල. හැබැයි ඇත්තට හෙවත් මේ සුද්දාස්තක කලාපයට නම් චිත්තක්ෂණ 17ක ආශයක් තියෙනවා. එහෙනම් ප්‍රිය කරන්නේ ආස කරන්නේ ඇලුම් කරන්නේ සිතෙන්. එතකොට අපි ඇහැ නෙමෙයි අයින් කරගන්න ඕනේ ඇලුම් කරන සිතයි අයින් කරගන්න ඕනේ. ඇහැ ඔය තීච්ඡායි. ඒ ඇහැට තියෙන ප්‍රිය ස්වභාවය ඇලුම් කරන ස්වභාවය. ආසා සහිත ස්වභාවය ඒ සිතවිල්ල අයින් කරගන්න. ඇයි? බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි. ප්‍රිය ස්වභාවයෙන් යුක්ත දෙයම එතනයි සිත ඇලෙන්නේ. ඒකට ඇස ප්‍රිය ස්වභාවයෙන් යුක්තයි. ඒකට ප්‍රිය ස්වභාවයෙන් යුක්ත සිතක් නේ හටගන්නේ. සිතක් හටගන්නේ. ඇසෙහි ඉච්ඡාය. එහෙනම් ඒ සිත අයින් කරනවා. ඒ අයින් කරන සිත ඇලෙන සිතයි. මෙච්චර කල් ඇලිලා තිබිච්ච සිතයි. ඇසට මෙච්චර කල් අකමැති වුන්නේ ප්‍රිය කළාමයි. අදත් ප්‍රියයි. හිතත් ප්‍රියයි. ඊගාව භවතාව භවයක් හදුවා නම් එදාටත් ඒ ඇසට ප්‍රියයි. ආස කරනවා, ඇලුම් කරනවා, ප්‍රිය කරනවා. එතන තණ්හා උපදිනවා. එතන සිත ඇලිලා, එතන තණ්හාව උපදිනවා. එතන තණ්හාව ලගිනවා. රැඳෙනවා එතන තණ්හාව. ලගිනවා කියුවේ ඒක. තණ්හාව එතන පළපදියම් වෙනවා. ගල් වෙනවා එතන තණ්හාව. එහෙනම් අයින් කරගන්න. ඇලෙන සිත ශරණයෙන් අයින් කරගන්න. අයින් කරගන්න නම් ඇසේ යථා තත්ත්වය දකින්න ඕන. ඒකට ඇසේ යථා තත්ත්වය දකිනවා නම් අර මම මුලින් සඳහන් කළ ආකාරයට රූපස්කන්ධය බෙදලා වෙන් කරලා බලන්න ඕන. ඇති රූපස්කන්ධය. ඒකට බෙදලා වෙන් කරලා බලපුවාම ඇස කොටස් රාශියකට බෙදා ගන්න පුළුවන්. අන්න බෙදා බෙදලා බලපුවාම සත්‍ය අවබෝධ වෙනවා. ඇත්ත අවබෝධ වෙයි. සත්‍ය අවබෝධ වුණාට එදාට ඇසට ඇලෙන සිත අයින් කරයි. එතකන් අයින් කරන්නේ. ඇසේ යථා ස්වභාවය අවබෝධ කරගත්ත දාට ඇලෙන සිත අයින් කරනවා. එතකන් ඇසත් එක්ක සිත ඇලෙනවා. ඇසට සිත ඇලෙනවා. බාහිර රූපයට සිත ඇලෙනවා. ඇයි? ඇස අපි පරිහරණය කරන්නේ බාහිර රූප බලන්න. ඒ නිසා ඇසට කැමතියි. ඒතරෙන් බලන රූප ඊට පස්සේ රූපයටත් ඇලුම් කරනවා, ආස කරනවා. රූපවලටත් ඇලුම් කරනවා, ආස කරනවා. සිත එතනත් රැඳෙනවා. ප්‍රිය ස්වභාවයෙන් යුක්තයි එහෙන් දකින රූප. මිහිරි ස්වභාවයෙන් යුක්තයි. ප්‍රිය ස්වභාවයෙන් යුක්තද මිහිරි ස්වභාවයෙන් යුක්තද මහණෙනි එතන සිත ඇලෙනවා. එතන තණ්හාව උපදිනවා. එතන තණ්හාව ලගිනවා. එතන තණ්හාව පෙළපදියම් ඒ දෙක නිසා හැදෙන සිතක් තියෙනවා. ඒකත් ප්‍රිය ස්වභාවයෙන් යුක්තයි. ඒකටත් ඇලුම් කරනවා. ඒකටත් ආශ කරනවා. ඒකේ යථා ස්වභාවය දන්නේ නැති නිසා. මහණෙනි සිත එතනින් අයින් කරගන්න. ඒකේ යථා ස්වභාවය අවබෝධ කරගෙන හේතුන්ගෙන් හටගන්නේ චිතක්ෂණයක් තුළ ඇති වෙලා නැති වෙනවා. කියන එකම හොඳට සිතට අනුගත කරගත්තොත් ඒ ඇලෙන සිත අයින් කරන්න පුළුවන් නැත්නම් අයින් කරන්න බෑ. චක්කු විඥාණයට ආශක චිත්තක්ෂණය. එහෙනම් සිත එතන ඇලෙන්නේ නොදන්නකම හින්දා, නොතේරෙනකම හින්දා, නොවැටෙන හින්දා. කර්ණ තුන එකතු කරන්නේ ස්පර්ශයයි ස්පර්ශයටත් ඇලෙනවා. ස්පර්ශයටත් ඇලෙනවා. ඒ ස්පර්ශයට කැමති ප්‍රිය කරනවා. ඇයි? අර සතුට සහගත සිත් ටිකක් උපදවන්න පුළුවන්. ඒකනේ ස්පර්ශයට කැමති වෙන්නේ. එතන සිත ඇලෙනවා. එතන සිත ලගිනවා. එතන සිත සැලපදියන් වෙනවා. එතකොට තණ්හාව වැඩෙනවද? තණ්හාව වැඩෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යානේ නික්ම යන්න. තණ්හාව මුලින් උදුරලා දාන්න. එතකන් යානේ නික්ම යන්න බෑ. මොන යානේද? පංචස්කන්ධය නැමති යානේ. මේ පංචස්කන්ධයම දුකයි. අල්ලගෙන ඉන්න තාක්කල් දුකයි. පංච උපාදාන කන්දා දුක්ඛ. එහෙනම් ස්පර්ශයට තියෙන ආසාවත් ඇති. අයින් කරන්න. ඒ ස්පර්ශය නිසා විඳිනවා. ඒ විඳින සිතට ආසයි. ඇලුම් කරනවා, ප්‍රිය කරනවා. චක්කු සංපස්සජා වේදනා. ඒ විඳීමට ඇලුම් කරනවා, ප්‍රිය කරනවා. එතන තණ්හාව උපදිනවා. එතන තණ්හාව ලගිනවා. එතන තණ්හාව පෙළපදියම් වෙනවා. ඒ නිසා නැවත නැවත නැවත නැවත ඒ විඳීම හොයනවා. බලන්න හොඳට කල්පනා කරලා නැද්ද කියලා. එහෙනම් මේ විඳීම් හයක් තියෙනවා. ඒ විඳීම් හයටත් ඇලුම් කරනවා. ඇලුම් කරනවාද එතන සිත ලගිනවා ලගිනවද එතන පළපදියම් වෙනවා ඒ වගේම සංඥා හයක් තියෙනවා සංඥා හයටත් ඇලුම් කරනවා සංචේතන හයක් තියෙනවා සංචේතන හයටත් ඇලුම් කරනවා එතන සිත ලගිනවා එතන සිත පළපදියම් වෙනවා පළපදියම් වුණාට කලවන්න බෑ ඒ චේතනාවලටත් කැමති ඒ වගේම විතර්කවලට විතර්ක හයක් තියෙනවා. විතර්ක හයටත් විතර්ක හයටත් කැමති. රූප විතර්ක, ශබ්ද විතර්ක, ගන්ධ විතර්ක, රස විතර්ක, පොට්ටබ්බ විතර්ක, ධම්ම විතර්ක. කල්පනා කරනවා විතර්ක කියන්නේ. කැමති. සිත එතන ඇලෙනවා. ඇලෙන සිත එතන ලගිනවා. ටික වෙලාවක් ලගිනවා. ටික වෙලාවක් ලැගලා ඊට පස්සේ එතන පළපදියම් වෙනවා. ඒ විතර්ක හයට. විචාර හයට විතර්ක වලට ගියොත් ਵਿਚාර වලට යනවා. විතර්ක කියන්නේ කල්පනා කරනවා, ਵਿਚාර කියන්නේ සොයා බලනවා. ඒතර සොයා බලන්නේ තෘෂ්ණාව තියෙන තාක්කයි. එහෙනම් එතන සිත ඇලෙනවා. රූප විචාර, ශබ්ද විචාර, ගන්ධ විචාර, රස විචාර, පොට්ටබ්බ විචාර, ධම්ම විචාර. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මෙන්න මේ 60 තැනේ සිත ඇලෙනවා. ద్వාර 6යි, අරමුණු 6යි, විඥාන 6යි, ස්පර්ශ 6යි, වේදනා 6යි, සංඥා 6යි, සංචේතනා 6යි, තෘෂ්ණා 6යි, විතර්ක 6යි, විචාර 6යි. රූපයට සිත ඇලෙනවා රූප තණ්හා. ශබ්දයට සිත ඇලෙනවා ශබ්ද තණ්හා. ඒ ඇලෙන සිත එතන ලගිනවා. ගන්ධයට සිත ඇලෙනවා ගන්ධ තණ්හා. රසයට සිත ඇලෙනවා රස තණ්හා. පහසට සිත ඇලෙනවා පොට්ටබ්බ තණ්හා. ඇලෙන සිත එතන රැඳෙනවා. රැඳෙනවා කියන්නේ ලගිනවා. ලගිනවද එතන පෙළපදියම් වෙනවා. එහෙනම් ඒවේ යථාර්ථය. එතන මේ 60 තැන පිළිබඳව මන අවබෝධයක් ඇති කරගත්තොත් අර බෙදලා වෙන් කළ බලන අර මම මුලින් සඳහන් කළා රූපස්කන්ධ වේදනාස්කන්ධ සංඥාස්කන්ධ සංස්කාරස්කන්ධ විඥානස්කන්ධ කියන මේ පහ බෙදලා වෙන් කරලා තාමත්ම සියුම් කොටස් වලට බෙදලා වෙන් කරන්න. බෙදලා වෙන් කළා බලලා ඒකේ සත්‍ය අවබෝධ කරගන්න ඕනේ. ඒකේ හටගන්නේ කොහොමද? ඒකේ පැවැත්මේ කොහොමද? ඒකේ අවසානයේ කොහොමද? ඒ ධර්මතාවල. එතකොට තේරෙනවා මේක ඇලෙන්න හොඳ නෑ. ඇලෙන්න හොඳ නැත්නම් ඇලීම අයින් කරගත්තොත් ලගින්නෙත් නෑ. ලගින්නේ නැත්නම් පළපදියම් වෙන්නෙත් නෑ. තෘෂ්ණාව අවසන්. අන්න යානෙන් නික්ම යන්න පුළුවන්. එතකොට රැහණයි වරපටයි කපන්නේ. ඊර්ෂ්‍යාව හා ලෝභය නැමැති කෙලෙස්. ඊර්ෂ්‍යාව අයින් කරන්න. සහ මුලින් අයින් කරන්න. ලෝභය එකත් අයින් කරන්න. ලෝභය මූලික වෙලා හටගන්න ලෝභ ද්වේෂ මෝහ මූලිකව හටගන්න සියලු කෙලෙස්. කෙලෙස් ටික ඉවත් කරන්න. තෘෂ්ණාව සහ මුලින් උදුරලා දාන්න. මුලින්ම උදුරලා දාන්න. නැවත චුට්ටක්වත් පවතින්නේ නැති තැනට පත් කරගන්න. යානෙන් නික්ම යන්න පුළුවන්. ඒ නැති තාක්කල් ඔය දොරවල් නමයකින් වැగిරෙන අසුචි වලින් පිරුණු මේ යානෙට නැවත නැවත මේ යානෙ ලැබී. එහෙනම් ධර්ම දේශනාව අවසන් කරනවා. චතුචක්ක සූත්‍රය දේශනා කරේ. ඉතින් ඔබ පැයකින් දේශනා කරන්න පුළුවන් කමන්නේ අති දීර්ඝයි. සූත්‍රය කෙටි වුණාට ඔක දිගහරින්න පුළුවන් පැය ගණනක්. ඔයත් ධර්මය දන්නවා. ධර්මය හොඳට අහනවා. ධර්මය අනුගමනය කරන පිරිසක්. එහෙනම් එයත්න්ට මේක තේරුම් ගන්න පුළුවන්, වටහා ගන්න පුළුවන්, අවබෝධ කර ගන්න පුළුවන්. ඉතින් අවසන් කරනවා ධර්ම දේශනාව. රැස් කරගත් අනන්ත අප්‍රමාණ පුණ්‍ය ශක්තියෙන්